ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ නාහය දින විහාරාධිපති රත්නරාම ශ්‍රී ධර්මාක්ෂිත ප්‍රතිපද ධර්මායතන පිළිමේ පරිවේනාධිපති අමරපුර පාශ්‍රයේ කල්පිතකෝලේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රුතුමී දැරතුණු දෙන්නේ ධම්ම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 අනාවටං භගවතෝ ඥාන දස්සනං කතං විදං සීලවන්තං වදಂತಿ කතං විදං පඤ්ඤවන්තං වදಂತಿ කතං විදෝ දුක්ඛ මතිච්ච ඉරියති කතං විදං දේවතා පූජයන්ති සාදු සාදු සාදු වාසනාවන්ත පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවන් මිනිස්යන්ගේ යහපත පිණිස දේශනා කළා තිබෙනවා විශේෂයෙන්ම ත්‍රිපිටකයට අයස් සූත්‍ර පිටකෙහි නිකාය ග්‍රන්ථ පහක් තිබෙනවා දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය සංයුත්ත නිකාය අංගුත්තර නිකාය හා කුද්දක නිකාය වශයෙන් එතකොට සංයුත්ත නිකායේ දේවපුත්‍ර සංයුත්තේට අයත් සූත්‍ර දේශනාවක් තමයි මේ නන්දන සූත්‍රය අද මම මාර්තුකා වශයෙන් තබා ගත්තා මේ පින්වතුන්ට ධර්ම කරුණු ටිකක් දේශනා කිරීම සඳහා බොහෝ දෙවිවරු බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා විවිධ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ ප්‍රශ්නවලට උත්තර බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. ඒ වෙන කිසිවක් නිසා නොවේයි මේ මනුස්ස ලෝකේ හිටපු අච්චරීය අබ්බුත උත්තමයන් වහන්සේ අපේ ලෞතුරා බුදුජානන් වහන්සේ නිසයි. බුදුරජාණන් වහන්සේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන ත්‍රිවිධ ලෝකයේම උන්වහන්සේ සර්වඥතා ඥාණයෙන් නුවණින් අවබෝධ කරගෙන සියල්ල අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ හැටියට සලකන්න පුළුවන්කම තිබෙනවා. එනිසා බෞද්ධ ජීවිතය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළ දීපු කායේන වාචා මනසා සංවරෝ සාදු කයෙන් වචනයෙන් මනසින් සංවර වෙච්ච පුජ්‍යලයේ සමාජයේ සකස් කිරීමයි. ඒ සකස් කිරීම සඳහා අපිට ගොඩාක් ධර්මයේ උපකාරවත් වෙනවා. ධර්මයෙන් තොර ජීවිතයක් සාර්ථක ජීවිතයක් බවට පත් වෙන්නේ නැහැ. ආගම තුළින් තමයි මනුෂ්‍යයන්ගේ ජීවිතයේ සංවරයක් ඇති වෙන්නේ, ගුණවන්තකමක් ඇති වෙන්නේ, ප්‍රතිපදාවක් ඇති වෙන්නේ. ඒ නිසා බෞද්ධයෙක් පංචශීලයෙන් සිල්වත් වෙනවා, ඒක තමයි බෞද්ධ ප්‍රතිපදාව හැටියට සලකනු ලබන්නේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිච්ඡාචාර, මුසාවාද, සුරාමීරය කියන මෙන්න මේ පංච දුස්චරිතයෙන් වැළකීච්ච තෙරුවන් සරණ ගිය මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ මගේ බුදුන්ය මගේ ධම්මය මගේ සංගුණ්‍ය කියන අචල ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරන කෙනා බෞද්ධයෙක් හැටියට බෞද්ධ ප්‍රතිපදාව අනුගමනය කරන පුජ්‍යලයක් හැටියට සලකනු ලබනවා. එහෙනම් අපි මේ බෞද්ධ ප්‍රතිපදාව බෞද්ධ ගුණධර්ම සකස් කර ගැනීමට විශේෂයෙන්ම මේ වර්තමාන කාලය අපිට ගොඩාක් යමක් ගැන හිතන්න කල්පනා කරන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම ජන ජීවිතය ගැන කල්පනා කරලා බැලුවොත් සියලු වැඩ නවතලා මිනිස්සු මාස දෙකකට ආසන්න කාල පරිච්ඡේදයක් එහෙනම් මේ ස්වභාව ධර්මයෙන් ඇති වුණු මේ වෛරය වෛරසයක් නිසා මිනිස්සු ගෙවල් තුල හිරකරුවන් බවට පත් වුණා. ඒවර අපි කල්පනා කරා දියුණු රටවලුත් ඒ වගේම නොදියුණු රටවලුත් මිනිස්සු මේ ස්වභාව ධර්මයට අහිතකර ලෙස තමන්ගේ ජීවන පැවැත්ම පටන් ගත්තා. ඒ පටන් ගැනීමේ හේතුවක් නිසා ස්වභාව ධර්මයේ මිනිසුන්ට දඬුවමක් විඳින්න සිද්ධ වුණා. අපි දියුණු රටවල් දිහා කල්පනා කරලා බැලුවාම ඒ දියුණු රටවල් මිනිස්සු Tamanට නොඑක් විදිහේ භෞතික සම්පත් වලින් ආර්ථික ජීවිතයක් ගත කළත් විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවකදී ඔවුන් ඊටාම දුර්වල මට්ටමකට තමන් වැටුණා කියන එක අද ලෝකෙම දන්නා කාරණය. අපි ගැන කල්පනා කරලා බැලුවොත් ලෝකේ බෞද්ධ රටවල් දිහා කල්පනා කරලා බැලුවොත් ඒ බෞද්ධයන්ට ධම්මෝ හවේ රක්කති ධම්මචාරී මෙන්න මේ බෞද්ධ ප්‍රතිපදාව නිසා ලොකු ආරක්ෂාවක් රැකවරණයක් ලැබිලා තියෙනවා විශේෂයෙන්ම ආසියාතික බෞද්ධ රටවල් වලටත් දකුණු ආසියාතික බෞද්ධ රටවල් වලටත් මිනිසුන්ට යම්කිසි රැකවරණයක් ආශිර්වාදයක් ලැබිලා තියෙනවා අපි ගත කරගෙන මෙන්න මේ ආගමික ප්‍රතිපදාවන් තුලින් එනිසා ධර්මයක් තුලින් බලාපොරොත්තු වන්නේ මිනිසයා තුල ඒ උදාාර ගුණධර්ම දියුණු කරගෙන සාර්ථක ජීවිතයක් බවට පත් කර ගැනීමයි. එනිසා ධර්මයක් අහන්නේ ධර්මයක් ප්‍රචාර කරන්නේ ඒ අහන කෙනාට ඒ තමන්ගේ ජීවිතේ සාර්ථක කර ගැනීමටයි. සුසුතා ලබතේ පඤ්ඤංගල බුදුහාඳු දේශනා කරන ඇසීමෙන් අපට ප්‍රඥාව දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙනවා කියලා. ඒ නිසා අපි තුල තිබිය යුතු ප්‍රධානම ගුණාංගය තමයි මිනිසයන් එහෙනම් තමන්ගේ දිවි පැවැත්ම යහපත් දිවි පැවැත්මක් බවට පත් කර ගැනීම. ඒ වගේම කතාව යහපත් කතාවක් බවට පත් කරගන්න. අද අපි කල්පනා කරලා බැලුවොත් අනර්ථවත් දේවල් විශාල වශයෙන්ම සමාජගත වෙනවා. බොරුව සමාජගත වෙනවා. ඒ වගේම හොරකම සමාජගත වෙනවා. කාමය වගේ වැරදි වලට මිනිස්සු යොමු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට මිනිස්සු ඇබ්බැහි වෙනවා. ඒවා තුලින් මොකද වෙන්නේ? අප තුළ තියෙන අර ಗುಣධර්ම විනාශ වෙනව නැති වෙනවා. පවුල් තුළ තියෙන සමගිය සතුට නැති වෙලා යනවා. ධනය පරිහානියටපත් වෙනවා. කොච්චර මිල මුදල් තිබුණත් ඒවා සුරක්ෂිත භාවයකටපත් වෙන්නේ නැහැ. දරුවන්ගේ ජීවිත අඳුරු ජීවිත බවටපත් වෙනවා. පවුල්වල අමුසැමියන් අතර කලකෝලහල ඇති වෙනවා. ඒ වගේම වැඩිහිටි තමන් හදලා වඩලා මේ සමාජයට බිහි කරපු අම්මලා තාත්තලාට නොසලකන தත්ත්වයටපත් වෙනවා. මෙන්නේ වෙන කිසිවක් නිසා නොවේ ධර්ම මාර්ගයෙන් ඈත් වීම නිසා. බුදුදහම කියලා කියන්නේ ආදරය කරුණාව පදනම් කරගත්ත ගුණධර්ම දියුණු කරගත්ත ඒ වගේම බුදුහාමුදුරෝ අනිමිස ලෝචන පූජාවෙන් ලෝකයාට පෙන්눔 කළ දීපු ඒ උදාාර මනුස්ස ගුණධර්ම දියුණු කරගෙන අන් අයට උදව් කරමින් උපකාරවත් වෙමින් තමන්ට උදව් වෙච්ච උපකාර වෙච්ච ඇත්තන්ට සලකමින් තමන්ගේ කාර්යභාරය સિદ્ધ කිරීමයි. එදින්දී ಜಾති ආගම් කුල ගෝත්‍ර අවශ්‍ය වන්නේ නැහැ. මනුස්ස ගුණධර්ම තමයි අපි දියුණු කරගත යුතු වන්නේ. ඒ නිසා බුදුජානන් වහන්සේ මෙන්න මේ සූත්‍ර දේශනාව තුළින් ඒ దేవතාව බලාපොරොත්තු වුණේ දෙවියන් හැටියට අපි කාටද වඳින්නේ කාටද ගරු කරන්නේ කවුද පිරිය යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා බැලීමයි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන අවස්ථාවේදී විවිධ අය දෙවිවරු මධ්‍යම යාමේ බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් කරුණු කාරණා විමසල බලනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේට මේ සවැත් නුවර ජේතවනාරාමයේ සකස් කරලා පූජා කළේ අනේ පිටු සිටුතුමා. එතකොට බුදුහාමුදුරුවෝ 18ක් මේ ස්ථානයේ වැඩ වාසය කළා. සවැත් නුවරම බුදුහාමුදුරුවෝ අවුරුදු 24ක් වැඩ සිටියා. පූර්වාරාමෙත් අවුරුදු 6ක් වැඩ හිටියා. විශාකා මහා උපාසිකාව සකස් කළ දුන්නු ආරා. එතකොට මේ මහා දායක මහත්මයා අනේ පිටු සිටුතුමත් මහා දායකා විශාකා මහා උපාසිකාවත් වාසය කළේ පින්තුනි මේ සවැත් ඒ අනුව ගත්තාම සවැත් නුවර ජේතවනාරාමේදී බුදුරජාණන් වහන්සේ බොහෝ කරුණු කාරණා දේශනා කරන්ට යෙදුණා. අදත් බුදුහාමුදුරෝ බණ කියපු ධම්සභා මණ්ඩපයේ කෙනෙක් තමයි බුදුහාමුදුරෝ කියලා කියන්නේ. අන්නේ බුදුරජාණන් වහන්සේගෙන් තමයි අල්පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ සම්ප්‍රදායේ බුදුරජාණන් වහන්සේ ආනන්ද දෙවියෝ පුරන්තෝන ආනන්ද දෙවියෝ වඳින්තෝන කියලා ධර්මයේ සඳහන් කරනවා. එදිනෙ බුදුරජාණන් ඒ දෙවියන් ගරුකලයේ ඒ බුදී යුත්තේ කියන එකයි. යෝ සීලවා පඤ්ඤමා භාවිතස්සෝ සමාහිතෝ ඥානගතෝ සතිමා සම්මස්ත සෝකා විකසා පදීනා ඊනා සවෝ අන්තිම වේදදායි මේ දේශනා කරන පාදකෙනි දේශනාවට විවේකයේ කියන සුද්ධියේ තුල විවේකයේ ආනතරන්නේ ඒකා විශ්වවිද්‍යාලයේ කුල ගෝත්‍ර මේවා කියන්න පුළුවන් කමක් නැහැ. මොනින්දේ ආදරේ කරුණාව දිවෙන කෙනෙක්, ඉවසීම පුරුදු වෙච්ච කෙනෙක්, අසංකෝලාන දර්ශ කෙනෙක් නේ, වැරදි කරන කෙනෙක් නේ. ඒවා නියම් කටින් ඉන්නේ. මොනින් සම්පේ විශ්වවිද්‍යාලයේ මනස ආයතනවල සායන කරන මනසේ ඒ කියන්නේ තමන් ලැබෙන මාසෙන් අනිමයට අවවාදම් අපි ගත්තොත් එහෙම ලෝභ දේශ මෝහ කියන්නේ අකුසල සිත් අලෝභ දෝ සම්මතයන් විතරදී එහෙනම් කුසල සිත් අරමුණේ තියෙනවා. ඒ වගේම සමාහිතයේද සමාධියටපත් වෙච්ච කෙනෙක් ධානය ඇලුමේ කෙනෙක් වෙනවා. ඒක ධාන මාර්ගයට යන්න උත්සාහවත් වෙන්නේ වෙන මොනවාක්වත් මේ සමාධිය තුළින් අපි හික්මීම ඇති කරගෙන එහෙනම් අපි ධර්මානුකූලව ලබා ගන්න හැකි ඒ දුසත් ඥාන උපදවාගෙන සසලින් ඉදෙන්නට උත්සාහවත් වෙන්න ඕනේ. එවැගේම ඔහුගේ සියලු කෝපය පහවෙන් ඕකයන් කියලා කියන්නේ අපි විශේෂයෙන් මේ සතර භවයෙන් එතර වෙන්නට ඒසා කෙලස් කියනවා බුදුහාම දේශනාවෙන් කාමතණ්හා භවතණ්හා විභවතණ්හා කියන විස්මාවම් ප්‍රකාශ ඒ පුද්ගලයා අන්තිම සිරුර කර්ම කෙනෙක් ලැබෙනවා. මේ ආත්ම භාවයේ පමණයි වෙනත් ආත්ම භාවයක් නෑ මේ ආත්ම භාවයේදී මේ නිවන අවබෝධ කරගෙන තීරාස්ත්‍රයේ කැටියට සසරෙන් මිදෙනවා රහත් වෙනවා කියන හැඟීම ඇතිව සිල්වත් ගුණවත් භික්ෂුවක් හැටියට ගිහියෙක් හැටියට මේ සිව්වනම් වේස උපාසක උපාසිකා විසුරුච්චනේ වේස කටයුතු කරනවා නම් අන්නේ අත්හන්ට වැඳිය යුතුයි පිළිය යුතුයි ගරුකල යුතුයි කියන එක වහන්සේ දේශනා කරනවා ඊලවන්තං වදන්ති කතාවිදං වන්තං වදන්ති කතාවිදෝ දුස්ස මතිච්ච ඊයති කතාවිධං දේවතා පූජයන්ති එබඳු සිල්වතුන් යයි යමෙක් කියනවනම් මේ පුජ්‍යලයා මෙන්න මේ ගුණ ධර්ම නිසා සිල්වතෙක් කියනවා එබඳු කෙනෙක් ගුණවන්තයයි කියනවා. එහෙනම් එබඳු අය දුක ඉක්මවීම සඳහා දුකින් ඈතර වීම සඳහා විහරණය කරනවා නම් ඒ මාර්ගේ ගමන් කරනවා. එබඳු අය දෙවියන්ට පුදන්න, ගරු කරන්න සුදුසුම ඇත්තෝ කියලා බුදුචානන් වහන්සේ දේශනා කරනවා. අර දේවතාවගේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්නු පිළිතුර. එහෙනම් මොනවද ඒ පිළිතුර බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් සිල්වතුන් යයි කියනවා නම් ඒ පුද්ගලයා අන්න අර ಗುಣධර්ම වලින් සසරින් මිදීම සඳහා ඒ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා ඒ මාර්ගේ ගමන් කරන කෙනෙක් සිල්වතෙක් හැටියට සැලකෙනවා. ඒ මාර්ගය අවබෝධ කරගෙන කටයුතු කිරීම නිසා ඒ කෙනා නුවණැති කෙනෙක් හැටියට සැලකෙනවා. ඒ කෙනාගේ ඒකායන බලාපොරොත්තු මේ දීර්ඝ සංසාර භවයේ ඉදීම නෙවෙයි මේ සසරින් මිදීමයි. ඒ නිසා දුක ඉක්ම යාම සඳහා එහෙම නැත්නම් සසනේ මිදීම සඳහා ඒ පුජ්‍යලයා විහරණය කරනවා නම් එහෙම නැත්නම් බණ භාවනා කරගෙන ගම් පහන් දෙමින් ඒ කටයුතු වල යෙදෙනවා නම් ඒක විහරණය හැටියට සලකනවා ඒ මාර්ගේ ගමන් කිරීම අන්න එවැනි අයට දෙවියන්ට පුදන්න දරු කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා ධර්මයෙන් සඳහන් කරනවා අපිට බොහෝම අහපු කල්ම කාරණාවක් සඳහන් දෙවිලු තමන්ගේ ගෝලයා මාතලීට ප්‍රකාශ කරනවා මේ සද්දවිඳු තමන්ගේ කොටුන්න ගලවලා ආචාර සමාචාර කරනවා. අවසක් මේක දැක්ක මාතලී දිව්‍ය පුත්‍රයා. මාතලිය හේදුලා අපේ සද්දවිඳුගේ අහනවා ඔබ කාටද වදින්නේ ගරු කරන්නේ? ඒ අවස්ථාවේ සඳහන් කරනවා "යේ ගහත්තා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා සම්මේන දාකම් පෝතෙන්ති සම්නමස්සාමින" මම මේ ගරු කරන්නේ "යේ ගහත්තා පුඤ්ඤකරා" යම්කිසි ගිහි කෙනෙක් යම්කිසි සිල්වත් ගුණධර්ම වලින් යුක්තව දෑන ජීවිතයක් මං ගත කරනවා නම් ඒ වගේම කරුණු තේරුම් අරගෙන අවබෝධ කරගෙන කටයුතු කරනවා මාතරිය මම අන්නේ අයටයි ගරු කරන්නේ වඳින්නේ පුදන්නේ කියලා සඳහන් කරනවා. එතකොට මෙතන දෙවියන් පුදනවා කියලා කියන්නේ පින්වත්නි දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ වෙන මොනවත්වත් ඕ පූජාවල් මෙව මොදල් සල්ලි භාග එහෙම නෙවෙයි. දේව බලාපොරොත්තු වෙන්නේ මිනිස්යා තුළ මෙන්න මේ ಗುಣධර්ම දියුණු කරගෙන. එයා සිල්වතෙක් නම් ගුණවතෙක් නම් ඥානවන්තයෙක් නම් දෙවියන්ගේ පවා ගරු බුහුමන් ආරක්ෂාව රැකවරණේ ලැබෙනවා. එනිසා වැදගත්ම කාරණේ වෙන මොනවත් නෙවෙයි අපි සිල්වත් ගුණවන්තව ප්‍රතිපත්ති ගරුකව ජීවිතේ පවත්වාගෙන යෑමයි. එහෙම ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් ඔබ හැමදෙනාටම සාර්ථක ජීවිතයක් බවට ජීවිතේ පටන් ගත්තාම ඒ පටන් ගත්ත ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා මේ පින්වතුන් සතුටු වෙන්න ඕන විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තු වන්නේ අපි මෙන්න මේ ගුණ ධර්ම දිනු කරගෙන අපේ ජීවිත සාර්ථක කරගෙන අන් අයගේ ජීවිත සාර්ථක කරගන්නත් මාර්ගෝපදේශකත්වයන් ලබා දෙමින් මේ සූත්‍ර දේශනාවල් වලින් තියෙන අර්ථය අරගෙන අපේ ජීවිත සාර්ථක කර ගැනීමයි බණ ඇසීමෙන් බලාපොරොත්තු වෙන්නේ ගුණ ධර්ම දිනු කර ගැනීමයි ඒ නිසා අපි හැමදෙනාටම මේ ಗುಣධර්ම දියුණු කරගෙන සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්නට මේ ධර්මානුශාසනාව උපකාරවත් වේවා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් වන්න. අවච අන්නේහි සම්පදං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා දැන් මේ පින්වත් පිරිස ඊටාම සන්තෝෂයටපත් වෙන්න අද දවසේ මේ ධර්ම දේශනාවන්ගේ දායකත්වයන් බාර අරගෙන තමන්ගේ අරමුණු අනුව මේ රටේ බොහෝ දෙනෙකුට ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ අවස්ථාව සලසා දීමේ උදාාර කුසලයක් සිදු කරගත්තා ඒ පුණ්‍ය ශක්තියගේ ආනුභාවයෙන් අප හැම දිනාටම සිතත් සාන්තියක් යහපතක් සැලසේවා. මියගිය ඇත්තන්ටත් අපටත් අජරාම සංඛ්‍යාත අතුතුන් අමාමහ නිවන් සම්පත්තිය පිණිසම මේ ධර්ම අවබෝධය හේතු වාසනා වේවා කියලා සාදු කියලා කියනුදන් වත්. සාදු සාදු ආකාසත්තා චුම්මත්තා දීවානා ගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං පරන්ති සිදු දෙනාතම සර්මාභූදයම ලැබීවා සාදු සාදු සාදු සුපින්තුනි නන්දන සූත්‍රය අසුරකට ගන්නේ අද ඉතින් ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නාමයේ දිනේ විහාරාධිපති රත්නරාම ශ්‍රී ධර්මරක්ෂිත පිටිපත ධර්මායතන පිටුනේ පරිවේනාධිපති අමරපුර පාර්ශවයේ කල්පිතකෝ ලේකම් සංඝනායක ශාස්ත්‍රපති පූජනීය දැරතුන් දෙන්නධම්ම නාගපාණන් වහන්සේ සාධනක් මාසයක නිරුත් නිරෝධී සිරිතේ